පින්නපාත ගැනත් සේනාසන ගැනත් මේ ඇත්තට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි යථා බල සන්තෝෂය. තමන්ගේ තියෙන හැකියාවන් වලට අනුව තමන්ට යමක් ලැබිලාද කියලා තමන්ට තියෙන බලය අනුව යමක් ලැබිලාද කියලා විමසමින් කටයුතු කරන එක. සීවරයත් එහෙමයි. මේක මට දරා ගන්න පුළුවන් එකක්ද? මේක මට මගේ හිතේ මේකට නොඇලී ඉන්න පුළුවන්කමක් තියෙන එකක්ද? අන්න එහෙම හිතමින් වාසය කරලා Tamanට ලැබෙන යම් බලයක් Taman තුල තියනවාද? ඒ ඒ Taman තුල තියෙන බලයට සමාන්තර දෙයක් විතරක් පිළිගෙන වාසය කිරීම. යථා බල සන්තෝෂය කියලා කියන්නේ දැන් මේ දැන් ගිහියත්ගේ පැත්තෙන් ගත්තොත් අපි හිතමු තමන්ගේ තියෙන හැකියාවන් වලට වඩා වැඩි හැකියාවක් හම්බෙනවා කියලා කෙනෙකුට. ඒ හැකියාවට තමන් සුදුසු නැහැ. තමන්ට ලැබිලා තියෙන හැකියාවන් වලට වැඩි නොගැලපෙන හැකියාවක් හම්බෙනවා. තියෙන හැකියාවන් වලට වඩා වෙනස්. ඉතින් අන්න යථා බල සන්තෝෂය කියන ඇත්තෝ යථා බල සන්තෝෂය ඇති කරගන්න ඇත්තෝ තමන්ගේ බලයට අනුරූප දෙයට ඇරෙන්න ඊට වැඩි දෙයක් ගන්නෙ නැහැ. තමන්ට දරන්න පුළුවන් දේ විතරයි ඇති කරගන්නේ. ඉතින් චීවරයක්, පින්ඩපාතයක්, සේනාසනයක් කියන දේවල් ලබා ගන්නකොට වික්ෂුන් වහන්සේ තමන්ගේ ප්‍රමාණයට අනුව, තමන්ගේ හැකියාවන්ට අනුව තමන්ට පවත් ගන්න පුළුවන් ආකාරයට අනුව ඒ දේ සකස් කරගත යුතු වෙනවා. ඊළඟට පින්නත් මේ ඊළඟ කාරණා තමයි යථා සාරුප්ප සන්තෝෂය කියලා කියන්නේ. ඒ දේ තේරුම් ගන්න ගියාම ඔය කලින් කියපු කාරණා තේරුම් ගන්න පුළුවන්. දැන් යම් විසුන් වහන්සේ නමකට හම් වෙනවා චීවරයක්. ඒ ලැබෙන චීවරය Tamanට දැනෙනවා හොඳටම මේක මං වගේ විසුන් වහන්සේ නමකට නෙවෙයි මගේ නායක හාමුදුරුවෝ වගේ මගේ උපාධ්‍යායන් වහන්සේ වගේ භික්ෂුන් වහන්සේකට නාමකට තමයි මේක ගැලපෙන්නේ කියලා. අන්න එතකොටම මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්න ඕනේ? ඒ චීවරය ඒ ගැලපෙන භික්ෂුවට ලබා දෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට පින්නත්නි සමහර නායක ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන නැත්නම් වියත් මහා ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන ආකාරයේ සමහර චීවර කියනවා. එතකොට යථා බල කියලා කියනකොට Tamanට ඒ වගේ මහා වටිනා සිවුරක් ලැබුණා. යම්කිසි යම්කිසි වික්‍රම තේරුම් ගන්න ඕනේ මට තියෙන තත්ත්වයන් වලට මට තියෙන හැකියාවන් වලට මේ චීවරය ගැලපෙන්නේ නැහැ. අන්න එහෙම Tamanට නොගැලපෙන දේ නොගැලපෙන දේ තමන්ගේ බලයන්ට තමන්ගේ හැකියාවන්ට ගැලපෙන්නේ නැති දේ බාර නොගැනීමයි යථා බල යථා සාරුප්ප කියන ගුණය නම් හැබැයි හොයාගන්න හරිම අමාරුයි මේ ලෝකෙම. ඉතාම දුර්ලභයි. කමන්ත යමක් ලැබුණාද මනට විනාශයටපත් වෙනවා කියලා වෙනම එකක් විතරක් පාවිච්චි කරන හැමදාම. සමහර ඇත්තෝ ඉන්නවා පරණ සාමාන්‍ය නිවසේ ඇඳ ඇතිරි වලට හොඳ ඇඳ ඇතිරි දාලා තියලා ඒක පාවිච්චි කරනකොට අර පරණ ඇතිරිලා දාලා පාවිච්චි කරනවා. ඒ වගේ සකසුරුවම්ම කිසියම්ම දෙයක් නාස්ති වෙන්නේ නැති වෙන්න කටයුතු කරනවා බලන්න බුදුරජාන් වහන්සේ මේක අනුමත කරපු හැටි මේ ආර්ය වංශිකයාගේ චින්තනය මොනතරම් ප්‍රබලද කියනවා නම් ඒ උසස් චින්තන රටාවක ඉන්න කෙනෙක් මේ ලෝකයේ තියෙන සම්පත් ගැන කොයිතරම්නම් ප්‍රබලව හිතනවද කියනවා නම් අර චීවරය පින්නත්නි අතින් අකුල් අකුල් හොදන ගමන් සතුට වෙනවා මම මේ චීවරය ආරක්ෂා කරගන්නවා කියලා. ඒකට කියනවා දෝවන සන්තෝෂය කියලා. ඊළඟට අපි හැමදාම මේ බව මතක් කරනවා දැන් මොහොතකට ඉස්සෙල්ලත් මතක් කළා. තවත් මේ චීවරය පාවිච්චි කරනකොට තියෙනවා තවත් සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් විදිහක් ඒ තමයි උදක සන්තෝෂය කියලා කියන්නේ. උදක සන්තෝෂය කියලා කියන්නේ මේ චීවරය දෝවණය කරද්දී පාවිච්චි කරන ජලය ප්‍රමාණවත් ආකාරයට විතරක් පාවිච්චි කරලා යම් කිසි භික්ෂුවක් ඒ අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත් ආකාරයට විතරක් පාවිච්චි කළොත් අන්නේ ඒ පාවිච්චියේ හිඳ සතුට උපදිනවා. සමහර ඇත්ත තමන්ගේ මුහුණ හොදන්න ගියාම උනත් ඕනෑම වැඩකටුත්තක් කරන්න ගියාම උනත් වතුර ටිකක් පානය කරන්න ගියාම උනත් වීදුරුවකට එකක් ගත්තා නම් භාගයක් විසි කරලා දානවා. මේ Tamanට එන ජලකරාමයෙන් එන වතුර මේ ජලකරාමයෙන් එළියට එන්න යම් කිසි ප්‍රමාණයක සම්පත් ඕන වෙනවද නැද්ද? ඕන වෙනවා. ඒ පිළිබඳ අදහසක් නැහැ. ඉතින් සමහර අය මම දන්නවා තමන් ස්නානය කරන වතුරෙන් තමයි රෙදි ටික හොදන්නේ. ඒක තමයි ඒ ටික එකතු කරලා තමයි ගහකට ගිහිල්ලා දාන්නේ. ඒ වගේ පුදුමාකාර ජීවිත නැතුව නෙවෙයි. මේ පිළිබඳව දැඩි අදහසක් අපි ඇති කරගන්න ඕනේ. මේ හුඟක් තැන්වලදී බුදුරජාන් වහන්සේ අර පිරිමැස්ම කියන එක පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියන එක හොඳටම පැහැදිලියි. ඊළඟට සිම්බන සන්තෝෂය කියලා කියන්නේ පින්වත්නි ඒ චීවරය මහනකොට නිවැරදි ආකාරයට අරබිරිමැස්මෙන් මහ ගැනීමෙන් ඇතිවන සන්තෝෂය කිව්වා සිබ්බන සන්තෝෂය කියලා. එතකොට මේ බොහෝ අය ඉන්නවා දැන් මේ චීවරය ගැන විතරක් අපි කතා කරගෙන ගියාට යම් වැඩක් කරද්දී බොහෝ දේවල් විනාශ මුඛයට යන විදිහට වැඩ කරන අය. ඕනෑම වෙලාවක කිසියම්ම විදිහකට යමක් කරද්දී ඒ කරන දේ හින්දා සිද්ධ වෙන නාස්තිය අවම කරන්ඩ හැම කෙනෙක්ම දැඩි සිහියකින් ඉන්න ඕනේ. අරියවංශිකයෝ පිළිබඳ සඳහන් කරලා තියෙන තැන තමන්ගේ චීවරය සකස් කරද්දී අර පිරිමැස්මෙන්ම සකස් කිරීමටමයි ඔතන සිබ්බන සන්තෝෂය කියලා කිව්වේ. ඉතින් මම අඩුම ප්‍රමාණයක් අහක යන විදිහට මේ චීවරය කපා ගත්තා. කියලා අඩුම සම්පත් අහගෙන යන විදිහට මම කටයුතු කරා කියලා යම් කිසි කටයුත්තක් කරලා ඉවරුනම සන්තෝෂ වෙන්න ඕනේ. ඒකට ලොකු සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහිය තමන්ගේ සමාධියට හේතු වෙනවා. নানা ප්‍රකාර විදිහට හැම දෙයක්ම විනාශ වෙන විදිහට කටයුතු කරන අයට මේ උතුම් චින්තන தත්යකට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ. පින්වත්නි චීවර සකස් කරගත්ත වික්ෂුන් වහන්සේ ඒවා පඳු පොවනවා. ඒ පඳු පොවන කොටත් වටිනා පඳු වවන්නේ නැහැ. ඒ පඳු වල තියෙන වටිනාම ආකාරයේ වටිනාම පැහැ නැත්තම් Taman කැමැතිම පැහැ ඒ විදිහට කටයුතු කරන්නේ නැතුව ඒ සුදුසු Tamanගේ ගුරු પરම්පරාවට ගැලපෙන විදිහට සහ වටිනා නොවටිනකා නොවටිනාකම් ගැන බලන්නේ නැතුව චීවරයක් සකස් කරගatiya යුතු වෙනවා. පඳු පොවාගatiya යුතු වෙනවා. ඒකට කියනවා රජන සන්තෝෂය කියලා. ඊළඟට චීවරයක් සකස් කරගත්තට පස්සේ ඒ චීවරේ තමන් පාවිච්චි කරන චීවරයට කප් බින්දුව තියාගන්නවා කියලා ඒ චීවරය තමන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්න කප් බින්දුවක් කියලා අදිස්ථාන කරගන්නවා. අන්න ඒක අදිස්ථාන කරගන්නකොට අදිස්ථාන කරගන්නේ ඇතෙක් උඩ ඉන්න කෙනෙකුට නම් ඒක පේන විදිහට. ඒ විදිහට Tamanගේ චීවර වෙන් කරගෙන ඒ අදිෂ්ඨාන කප් බින්දුව තියලා අදිෂ්ඨාන කරගන්න එකට කියනවා කප්ප සන්තෝෂය කියලා. ඉතින් මේවා මේ ඇත්තන්ට ඒ තරම්ම අදාළ වෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි පරිහරණය කරද්දී තමාම ලබාගත් දේ ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ ලබාගත් දේ පරිහරණය කිරීම ඒකට කියනවා පරිභෝග සන්තෝෂය කියලා. ඔන්න වැදගත්ම කාරණයක් වෙනවා. භික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි මේ අත්තන්ට පවා. අන්න එතනදී නම් අර කණ්ණාඩිය ළඟට ගිහිලා විලාසිතා බලන්න හම්බෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේට චීවරේ පොරවන හැම වෙලාවෙම කුමකටද මේ චීවරය කියලා දැනගෙන පාවිච්චි කරන්න කියලා බුදුරජාන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරමින් කටයුතු කරන්න කියලා දේශනා කරා. මේ චීවරය මොකටද? මේ පිණ්ඩපාතය මොකටද? මේ සේනාසනය මොකටද? කියලා දැනගෙනම කටයුතු කරන්න පරිභෝග කරන වාරයක් ගානේ ප්‍රතිරේක්ෂා කරන්න. මොකටද මේ සීත උස්නෙන් අයින් වෙන්න කියලා ඒක සිහි කරන්න ඕන. ප්‍රත්‍යක්ෂා කරනවා කියන්නේ ඒකයි. කොරෝන හැම වෙලේම 100න් ඉන්න ඕනේ. මේක සීත උස්නේ නැති කර ගැනීම සඳහායි. මේක මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහායි. මේක ශරීරයේ වසා ගැනීම සඳහායි. මේක වෙන ආකාරයක දෙයකට නෙවෙයි කියලා තමන් හැම වෙලෙම ඒ ගැන සිහි කරන්න ඕනේ. පොරෝණ වාරයක් ගන්න. දැන් මේ අයත් ඇඳුමක් අඳින වාරයක් ගන්න මම මේ ඇඳුම අඳින්නේ ඇයි කියලා සිහි කරන්න ඕනේ. අන්න ඒ සිහි කිරීමට කියනවා ඒ සිහි කරමින් කටයුතු කරනකොට මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ චීවරය පිළිබඳ මුලාවටපත් වෙන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා. ආහාරයත් එහෙමයි. නේය මදාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය ආදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේක මද වැඩිම පිණිස නෙවෙයි. මේක ශරීරයේ තර කර ගැනීම පිණිස නෙවෙයි. මේක මගේ ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම වෙනසයි. ආදී වශයෙන් මේක අතීතයේ මේ ආහාරය නොලැබීමෙන් ලැබෙනා වූ වේදනාවන් දුරු කර ගැනීම පිණිසයි. මේ විදිහට මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා. චීවර පිළිබඳ, සේනාසන පිළිබඳ, පිණ්ඩපාත පිළිබඳ අන්න ඒ බව ප්‍රත්‍යවේක්ෂා කරමින්ම කටයුතු කරන්න ඕනේ. තමනුත් ආහාර පිඟාන අතට අරගෙන කල්පනා කරන්න ඕනේ මට මම මේ ආහාරය වළඳන්නේ ඇයි? ඇඳුමක් අඳිනකොට කල්පනා කරන්න පුළුවන් තත්ත්වයට සිහිය පිහිටුවා ගන්න ඕනේ. මම මේ ඇඳුම් අඳින්නේ ඇයි? නිවස කියලා කිව්වහම, සේනාසන කියලා කිව්වහම ගියත්තන්ට මේ නිවෙසින්දා හරියට කරදර තියෙනවා. එකකට එකක් පරයා යන නිවස් හරියට කඳු වගේ. කඳු එකකට එකක් උඩ ගිහිල්ලා තියෙනවා වගේ නේද? බලනකොට එහා ගෙදරට පරයා යන නිවසක් හදන්න ඕනේ. ඒකේ මහා පුදුමාකාර නාස්තියක් තියෙනවා. කැටයන් වලින් බහුලයි. තමන්ට අත්‍යවශ්‍ය දේ නිවසක සකස් කර ගනිමින් අල්පේච්ඡ ජීවත් වෙන්න පුළුවන් නිවස මොකටද නිවස? ඒකේ තේරුම වටිනා දේෙන් හදන්න එපා කියනෝ නෙවෙයි. බාල දේවල් වලින් යමක් හැදුවොත් ඒක ඉක්මනට විනාශ වෙලා යනවා. වටිනා දෙයකින් යමක් හදන එකේ වටිනාකමක් තියෙනවා. නමුත් හැබැයි එතන අරමුණ යමක් පෙන්වීම නෙවෙයි. පෙන්වන්නට වියදම් කිරීම නෙවෙයි. පුහු ආටෝපයට මොනතරම්නම් වියදම් කිරීමක් මේ සමාජය තුල තියෙනවද? සේනාසන පාවිච්චි කරන අය, චීවර පාවිච්චි කරන අය, පිණ්ඩපාතේ පාවිච්චි කරන අය කවදාකවත් පින්නත් නී ප්‍රත්‍යවේක්ෂාවෙන් ඊදේ කරනවා නම් මේ ප්‍රත්‍යවේක්ෂාව තුල තියෙනවා ඔය කියන ආකාරයට මේක මොකටද කියලා පාවිච්චි කරන මේක මොකටද පාවිච්චි කරන්න කියන එක විතරක් නෙවෙයි. ප්‍රත්‍යවේක්ෂාව තුළ බුදුරජාන් වහන්සේ පනවලා තියෙනවා මේක නිස්සත්ත්‍ය නිජීව දෙයක් කියලා විමසන්න කියලා. මේක ධාතු හතරකින් හටගත් දෙයක් විතරයි. මේකේ මොන මොස්තරද? මේකේ මොන රටාද? මේකේ මොන කැටයන්ද? ඇයි ධාතු හතරකින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් හටගත්ත දේවල් තමයි අපි මේ පාවිච්චි කරන්නේ කියන සිහිය නැති හින්දා නේද මේ වගේ මුලාවටපත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා ධාතු හතරකින් හටගත්ත දෙයක් කියලා. යථාපච්චයම් පවත්තමානං ධාතුමත්ත මවිතං යදිදං ආදී වශයෙන් දේශනා කරන්නේ මේක ධාතු හතරකින් හටගත් දෙයක්. නිස්සත්ත්‍ය, නිජීව, ශුන්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි මේක පිළිකුල් දෙයක්. මේක සුන්දර මధుර ප්‍රිය දෙයක් කියලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. අනිත්‍ය වෙලා යන දුකටපත් වෙන අනාත්ම ස්වභාවයේ තියෙන දේවල් සරු දේවල් විදිහට ගන්න බෑ. ඒ විදිහට මෙනෙහි කරමින් කටයුතු කරන්න ඕනේ හැම වතාවක්ම විශේෂයෙන් Tamanට චීවර නැතුව බෑ වික්ෂුන් වහන්සේ නමකට සෙනසුන් නැතුව බෑ. ඒ වගේම පින්ඩපාත නැතුව බෑ. එහෙනම් පින්ඩපාතයේ වළඳන හැම වාරයකම සෙනසුන් පාවිච්චි කරන හැම වාරයකම ප්‍රත්‍යවේක්ෂාවෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මොන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වික්ෂුන් වහන්සේට යම් විදිහකින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට නොහැකුණු වුණොත් කුමක්ද කරන්න ඕනේ? අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. අහවල් දවසේ ඉඳලා මේ දවස වෙනකන් මම ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වෙච්ච දවසේ ඉඳලා මේ දවස වෙනකන් මම යම් සෙනසුණක් පාවිච්චි කරාද කියලා ඒ සෙනසුන පිළිබඳ අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕන. උදේ කරන්න ඕනේ, දවල් කරන්න ඕනේ, හැන්දෑව කරන්න ඕනේ. එක සැරයක් හරි චීවරේ පුරවනකොට මේ ප්‍රත්‍යවේක්ෂාව හැඟීමක් පින්නත් මේක. හැඟීමක් කියන්නේ අදහසක්. මේ චීවරේ පුරවනකොට අදහස තියෙන්න ඕනේ. මේකට මුලා නොවිච්ච අදහස තියෙන්න ඕනේ. හැඟීම තියෙන්න මම මේක පුරවන්නේ මොකටද කියලා. එහෙම අය කවදාකවත් එක මොහොතකටවත් අකුසලයක් හිතේ නැගෙන්නේ නැහැ චීවරේ හින්දා. එක මොහොතකටවත් තමන්ගේ ඇඳුම හින්දා අකුසලයක්, ලෝභයක් හිතට නැගෙන්නේ නැති තත්යකට අපේ හිත සකස් කරගන්න ඕනේ මේ ඇත්තොත්. එක මොහොතකටවත්. අන්න ඒක හින්දා හැම වෙලේම පරිහරණය කරද්දී යම් ලෝභයක් ඔය ඇඳුමට ආවොත් අන්න ඒ ඇත්තෝ තමන්ගේ මේ ප්‍රත්‍යවේක්ෂා කරලා ඉක්මනට ඒ ඇල්ම දුරු කරගන්න පුරුදු වෙන්න ඕන. කාලයක් යනකොට පින්නත් නේ ඒක තමන්ගේ ජීවිතේට පුරුදු වෙනවා. හුරු වෙනවා. අන්න ඒ හුරු කර ගැනීමයි අපේ ජීවිතේට ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් මේ ළඟම තියෙන දේ ගැන නැවත මතක් කරගන්න කියලා මම මතක් කරනවා. ළඟම තියෙන දේ ඇඳුම, ළඟම තියෙන දේ ආහාරය, ළඟම තියෙන දේ සෙනසුන. මේ ටික පාවිච්චි නැතුව බෑ. මේ සුනේදී මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න. සාම් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන්න මේ අතට ඕනෑ තරම් පුළුවන්කම තියෙනවා. ඒකද ඇඳුමෙන් తত্ত্বය දෙන්න එපා ওই ශරීරයට. ඇඳුමෙන් වටිනාකම දෙන්න එපා මේ ශරීරයට. ඒක හැමදාම දුන්නා. ඒකෙන් දුකමයි ඇති උනේ. ඇඳුම් වලින් වටිනාකම් දෙනවා. ශරීරයට ඇඳගෙන ඉන්න ඇඳුම අනුව මාව මෙහෙම පේනවා ඇති. ඉතින් මේ ශරීරය ගැන හරියට තේරුනොත් පින්නවත් නේ. මේ පිරිසිදු කරන්න බැරි මේ අපිරිසිදු තත්වයක තියෙන හැම වෙලාවෙම මේ ශරීරයේ අභ්‍යන්තරයෙන් කුණුප අසුචිය වැగిරෙන කිසි කෙනෙකුට පෙන්වන්න පුළුවන්කමක් නැති මස් වලින්, ලේ වලින්, කටු වලින් හැදිලා තියෙන මස් පර්වතය කියලාගෙන මේ ශරීරය මම මොකට මේ විදියට විලාසිතාවලින් සරසනවද? කුමට සරසනවද කියලා Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ ප්‍රත්‍යවේක්ෂා කරමින් කටයුතු කරන්න සිහියෙන් කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ ඊළඟට පින්වත්නි භික්ෂුන් වහන්සේ නමකට විනයෙහි තියෙනවා චීවරයක් වික්කප්පණය කරන්න ඕනේ කියලා කාරණාවක්. ඒ කියන්නේ අතිරේක චීවරයක් තියාගන්නවා නම් ඒ චීවරය බැහැර කරපු චීවරයක් විදිහට තියාගන්න විනය කර්මයක් තියෙනවා. එවැනි විනය කර්මයක් සිද්ධ කරමින් ඒ චීවර පාවිච්චි සිද්ධ කරන්න ඕනේ. එතකොට අන්න එහෙම තමන්ට අයිති නැති විදිහට ඒ පිළිබඳ සිහියෙන් කටයුතු කිරීමට කියනවා sannidhi parivajjana santoshe කියලා. ඊළඟට අවසාන වශයෙන් තියෙන සන්තෝෂය විදිහට සඳහන් කරලා තියෙන්නේ විස්සජන සන්තෝෂය කියලා. ඔන්න කාරණාව. මේක මේ අයටත් අදාළ හින්දා මම ඒව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා ගිහියන්ටත් අදාළ හින්දා. යම් කිසි වෙලාවක යමක් කාට හරි දෙනවා නම් පින්වත්නි වික්ෂුන් වහන්සේ කාට හරි මේ චීවරයක් දෙනවා නම් ඒ චීවරය දෙනකොට ඒ වික්ෂුන් වහන්සේ තුල අදහසක් ඇති වෙනවා නම් මේ මේ අයට මේ මේ දේවල් දෙන්න ඕන මේ මේ අයට මේ දේවල් දෙන්න ඕන මේ අයට හොඳ දේවල් දෙන්න හොඳ නැහැ මේ අයට බාල දේවල් දෙන්න ඕනේ. හොඳම දේ මෙයාට දෙන්න ඕනේ. මේ තැනත්තාට දෙන්න ඕනේ කියලා අන්න ඒම අදහසක් අන්‍ය භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඇති නොකර ගනිමින් දෙන දේ දෙන කෙනාට ඒ දෙන කෙනාගේ ලබා ගන්න කෙනාගේ ಗುಣදොස් මොකක්වත් විමසන්නේ නැතුව සුදුස්සාට සුදුසු දේ දෙන ස්වභාවය තමන් ඇති කරගත්තොත් ඒකට කියනවා විස්සජන සන්තෝෂය කියලා. සුදුසු අයට දෙන්න ඕනේ. නමුත් ඒකෙදී මුලාවටපත් වෙන්නේ නැහැ. ಗುಣ දොස් හොයලා බලන්නේ නැහැ. දෙන දේ ගැන බලන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ කටයුතු කරනකට කටයුතු කරන්න අපේ ජීවිතේ අපි පුරුදු වෙලා තියනවද කියලා හොඳින් විමසන්න ඕනේ. දැන් ඔය ටික ගැන බුදුරජාන් වහන්සේ දැඩි අවධානයක් යොමු කරා. මේ කාරණා විශ්ස මේ ඇත්තන්ට මම කලින් සඳහන් කරපු අර ග්‍රන්ථ වලින් අටුවා ග්‍රන්ථය හොයාගත්තාම එහෙම මේවා පිළිවෙලට ලියා ගන්න පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය නම් හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මේ මොහොතේදී අපි ධර්ම දේශනාවෙන් අරමුණු කරන්නේ එහෙම ඒ කාරණා කටපාඩම් කර ගැනීම නෙවෙයි. කටපාඩම් කර ගැනීම අවශ්‍යයි. නමුත් ඉන් එහාට ගිය දෙයක් මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඇයි මේ වගේ නීති රීති කියලා. ඇයි මේ සෙනසුන් ගැන ඔය වගේම සෙනසුන් ගැන සඳහන් කරලා තියෙනවා. ඔය වගේම පින්ඩපාතය ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇයි මේ වගේ පරිභෝග කරද්දී ඇයි මේ වගේ නීති රීති ඇයි මේ වගේ දේවල් සඳහන් කරේ මේ හැම විනය කාරණාවකම පින්නත් බුදුරජාන් වහන්සේ පනවපු යම් විනය කාරණාවක් තියනවාද ඒ සියලු විනය කාරණා වෙන මොකටවත් නෙවෙයි තමන්ගේ සංවර බව ඇති කරගන්න සංවර නැත්තම් විපිලිසර වෙනවා කෙනෙක්. ඒ ඒ එන්නේ විදිහට තමන්ගේ සංවරකම ඇති කරගන්න හිතේ සංවරකම ඇති කරගන්න ඒ මොකද ඒකේ අවසාන ප්‍රතිඵලය සමාධිය. හිත අසංවර වෙනවා කියන්නේ චිත්ත සමාධියේ මාත්‍රයක්වත් එන්නේ නැහැ. අසංවර හිතකට චිත්ත සමාධිය එන්නේ නැහැ. මේ පුහු දේවල් ඇඳුම් පැළඳුම් ගැන තමන් වාසය කරන ගෙදර ගැන ලැජ්ජ වෙන්න ඕනේ අපි. ඇයි ලැජ්ජා වෙන්න ඕන කියලා මම කලින්ම මතක් කරා. ඒක නැවත මතක් කරනවා. ඇයි ලැජ්ජාවිය යුත්තේ? ආහාරය ගැන තියෙන ලොල් බව මිනිස්සෙයින්ට අමතරව තව කාටද තියෙන්නේ? ආයෙ මතක් කරනවා. මොන හොඳ ක්‍රමයක්. මම ආහාරයට ලොල් වගේම අපේ ගෙදර ඉන්න සුනක පෝතකයාත් මං කැමති ආහාරයටම කැමතියි. එතකොට මම ආහාරයේ හින්දා විෂම දේවල් කරනවා නම් මගේ ගෙදර ඉන්න සුනකයාත් වෙන සුනකෙක් ආපු ගම ඒ විෂම දේම කරනවා නේද? හපා කනවා. ඒ වගේම එයත් හරි වැඩේ තමයි කරලා තියෙන්නේ. එයා වාසය කරන සීමාව පනවගෙන. කවුද? සුනක වංශයේ කෙනෙක්. සුනක වංශයේ පුරුද්දක් තියෙනවා. මොකද්ද? එයා සීමාව පනව ගන්නවා. ගෙදරට ආවොත් අලුත් జాතියේ කෙනෙක් ඒ පැත්තෙන් ගියොත් මොකද කරන්නේ? වේගෙන් පන්නන් යනවා. බුරාගෙන පන්නන් යනවා. ගිහිල්ලා තමන්ගේ සීමාවෙන් එහාට ගියාට පස්සේ හිමින් එනවා. එහෙනම් එයාටත් තියෙනව නේද යම්කිසි සීමාවක්. එතකොට ඒ එන්නේ එහෙනම් කාටද? එයාටත් තියෙනවා එහෙම ඉන්න තැන ගැන ඇල්මක්. එතෙන්ට වෙන කාටවත් එන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ ගෙවල් ගැන තියෙන ඇල්ම කියන එක කාගේ වංශයටත් තියෙනවද? ආහාර ගැන තියෙන ඇල්ම කියන එක කාගේ වංශයටත් තියෙනවද? නේද? ඉතින් ඒවා ගැන ලැජ්ජාව උපදවා ගන්න පුළුවන් අනේ දෙයනේ. මම මම මේ මොනවා ගැන හිතේද මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඇයි මම මේ දේවල් ගැන මෙච්චර ගැඹුරු හැඟීමක් ඇති කරගත්තේ? මේවා දුරෙන්ම දුරු කරගත යුතු දේවල් කියලා. ඊළඟට පින්වත්නි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා මේ පිළිබඳ හොඳින්ම තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය නීති වලට ඔබ්බට ගිය තමන්ගේ කෙලෙස් දුරු කරගන්න පුළුවන්කමක් ඇති වෙන තමන්ගේ තුලින්ම ඇති කරගන්න කෙලෙස් තවන දැඩි ක්‍රියාමාර්ගයකට පිළිපන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එවැනි ක්‍රියාමාර්ග 13ක් මේ ශාසනයෙහි සඳහන් වෙනවා චීවරය ගැන තියෙනවා එවැනි ක්‍රියාකාරකම් එවැනි පොරොන්දු වීම එවැනි තමන්ම සමාදන් වෙන යම්කිසි ක්‍රියාමාර්ග ඒවට කියනවා දූතාංග කියලා දූතාංග සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් චීවර පිළිබඳව නම් සමහර භික්ෂුන් වහන්සේලා පාංශකූලික චීවරයක් විතරක් මම පාවිච්චි කරනවා කියලා දූතාංගය සමාදන් වෙනවා. එහෙම පාංශකූලික අංගය සඳහන් වෙච්ච භික්ෂුන් වහන්සේලා කවදාක්වත් ගියත්ෝ දෙන චීවරය පිළිගන්න ගන්නේ නැහැ. එවැනි භික්ෂුන් වහන්සේලා මොකද මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ මේ දූතාංග සමාදන් වෙන්නේ දූතාංග පිරීමෙන් නැතුව නිවන් දකින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. දූතාංග සමාදන් වීම අනිවාර්යයි කියලා දේශනා කරලත් නැහැ. හැබැයි නිවනට Tamanට ඇති වෙලා තියෙන කෙලෙස් ධර්මයන් වේගයෙන් දුරු කරගන්න මේ දූතාංග සමාදන් වීම විශාල හේතුවක් වෙනවා. දැන් බලන්න පාංශකූල චීවරය විතරක් දරන භික්ෂුන් වහන්සේ නමක්. දවස් අවුරුද්දකට දවස් 14යි විතර්කණය කරන්නේ චීවරය ගැන. පාචීන කණ්ඩ රාජි කියලා කියන ස්ථානයක වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේ නමක් ගැන අටුවාවේ සඳහන් වෙනවා පින්වත්නි. මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ චීවරය සකස් කරගන්න පාංශකූලිකංගේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් බලන්න මේ කටයුත්ත කරපු විදිහ චීවරයක් හොයාගන්න කියලා අනුරාධපුර ප්‍රදේශයේ තැනකට ඔන්න වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැනකට සම්බන්ධ වෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා දැන් මොකද කරන්නේ? බලන්න මේ සත්‍යවාදී බව කියන්නේ කොච්චරද කියලා. මේ වික්ෂුන් වහන්සේ චීවරයක් හොයාගන්නවා මේ දවස් 14 මම පාංශකූලික චීවරයක් හොයාගන්නවා. කියන අරමුණ තියාගෙන නායක ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා වන්දනා කරනවා. දැන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක්. ආගන්තුක විදිහට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ නායක ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා පින්ඩපාතේ වඩින්න. දැන් බොහෝම සන්තෝෂ වෙනවා. මට අද චීවරයට යමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දොරටුව අසලට එනකොට මතක් වෙනවා මම මහා කුහක මිනිහෙක් නේ අප්පා. ඇයි? මම මේ පිණ්ඩපාත මුවාවේ යන්නේ මොකටද? චීවරයක් හොයන්නනේ. බලන්න ඒ සියුම් තන පවා පුංචි ඉඩක්වත් ඒ හිතේ තියන්නේ නැහැ. යන්නේ පස්සලට යට වෙච්ච චීවරයක් හොයන්න. නමුත් මේ සත්‍යවාදී බව මොකද්ද? මම මේ ලොකු ස්වාමීන් වහන්සේට පෙන්වුවේ චීවර කතාවක් නෙවෙයි. හැම වෙලේම ගිහිලා කියන්නම් කියලා කියන්නේ නැහැ වෙන දෙයකට යොමු වෙනවා. ඊට පස්සේ දැන් දැන් මේක හොඳ නැහැ කියලා ආපහු වෙනවා. දැන් මේ නායක ස්වාමීන් වහන්සේ බලන මේ භික්ෂුව නෑනේ. දෙවැනි දවසෙත් මොකද කරන්නේ? ඔය විදිහටම පින්ඩපාතේ කතා කරපුවාම පින්ඩපාත කරන මුවාවෙන් චීවරයක් හොයාගන්න යනවා කියලා ආයතරයක් සත්‍යවාදී කමට මේක හානියක් කියලා ඒ සියුම් තනවක්වත් වැරද්දක් කරන්නේ නැතුව අර ආරණ්‍ය දොරටුව ළඟදී අපව වැටලා අපව වැටලා වටනවා එදා සේනාසනේ දොරටුව ළඟින් මෙදා ආරණ්‍ය දොරටු ළඟින් ආපහු. දැන් ලොකු ස්වාමීන් වහන්සේට කල්පනා කරන මොකක් හරි මේ උන්වහන්සේගේ හිතේ මොකක් හරි තියෙනවා ගැටලුවක්. මොනවා හරි කැළපීමක් තියෙනවා කියලා මොකද කරන්නේ තුන්වෙනි දවසේ මේක හොයාගන්නම්ම කියලා ඔන්න තුන්වෙනි දවසේ මොකද කරන්නේ වඩිනවා. දැන් තුන්වෙනි දවසේ මේ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙම වැඩම කරා කොහොම හරි. වැඩම කරනකොට කසල ගොඩක අසුචියේ මිශ්‍ර වෙච්ච රෙදි කඩක් දකින්න පින්නත්. අසුචි පිහලා දාපු රෙදි කඩක් දකින්න. රෙදි කඩක් දැක්කාම මේ ස්වාමීන් වහන්සේට එක ශරණයක බුදුරජාන් වහන්සේ මතක් වෙනවා. අනේ පුන්න කියන දාසියගේ මලමිනිය ඔතලා තිබ්බ රෙදි කඩ අරගෙන චීවරයක් සකස් කරගත්ත මගේ ශාස්ත්‍රවරයන්න් වහන්සේ කියලා. කවුරුත් එතන වෙන පේන්නේ හිටියේ නෑ. නැත්නම් උමුතුයි කියලා හිතනවා විසුණු වහන්සේලා එහෙම කටයුතු කරන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක පාරටම දන ගහගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ වංශයේ අග්‍රම වංශයේ උත්තමයාට වන්දනා කරනවා. මේ වගේ අල්පේච්ඡ මේ වගේ ආදර්ශයෙන්ම කටයුතු පෙන්නපු මගේ බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැරපු කෙනෙක් නේද? නිකලස් කෙනෙක් නේද? එහෙනම් මට මේ රෙදි කෑල්ල මෙවැනි චීවරයක් සකස් කරගන්න අදහස් පවා පහළ වුණේ බුදුරජාණන් වහන්සේ මෙවැනි කටයුතු ඉස්ස සිද්ධ කරපු හින්දා නේද කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන දැඩි හැඟීමකින් වාසය කරන පින්නත්. ඒ මොහොතේ අර ඉදිරියෙන් වැඩපු ස්වාමීන් වහන්සේ බලනවා මේ පැත්ත. බලපුවා මේ හාමුදුරුව කසල ගොඩකට වැඳගෙන ඉන්නවා. දැන් විමසනවා මොකද්ද මේ සිද්ධිය කියලා. ඉතින් මේ කාරණාව කියපුවාම තමයි ලොකුහාඳුනට තේරෙන්නේ මොන තරම් පිරිසිදු හිතක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්ද කියලා. බලන්න. පරිේෂණ සන්තෝෂයක් ඇත නැද්ද? ගමන සන්තෝෂයක් ඇත නැද්ද? නේද? හැම දෙයකටම වැඩිය නිවන් දකින්න අවශ්‍ය කරන සත්‍යවාදී බව කියන එක එතන තියෙනවා. ඉතින් පාංශකූලිකංගය කියලා කියන සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා දවස් 14ක් ඇතුළත මේ චීවරය සකස් කරගන්නවා ආය මුළු අවුරුද්දම චීවරයක් ගැන කල්පනා කරන්නේ එතකොට ඒ තමන්ම කැමැත්තෙන් සමාදන් වෙන මේ දූතාංගය තමන්ගේ කෙලෙස් ප්‍රහාණය කරන්න ප්‍රබලව හේතු වෙනවා. ඊළඟට තෙචීවර කාංගය කියලා කියන දූතාංගයේ සමාදන් වෙච්ච අය අපි කලින් කිව්වා චීවර පිළිබඳ චීවර නවයක් පිළිබඳ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ අඳනයයි තනිපට සිවුරයි දෙපට සිවුරයි විතරක් අදිෂ්ඨාන කරගන්නවා. මේකෙන් යැපෙනවා. අර පියාපත් දෙකේ බර විතරක් තියෙන පක්ෂියා කියලා සඳහන් කරලා තියෙන වික්ෂුන් වහන්සේට. ඉගෙනගෙන පක්ෂයාට තියෙන පියාපත් දෙකේ බර විතරයි. ආන්ගේ විදිහට තමන්ගේ සියලු කටයුතු සම්පාදනය කරගෙන වාසය කරන්නේ මේ අවශ්‍ය කරන දේවල් පිළිබඳ පුංචි ඇලීමක්වත් ඇති නොවන ආකාරයට. පුංචි ඇලීමක්වත් ඇති නොවන ආකාරයට. ඉතින් භික්ෂුන් වහන්සේ අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් දූතාංග කියන දේවල් මේ ඇත්තොත් දැනගන්න ඕන එවැනි උත්කෘෂ්ඨ ස්වභාවයකට. පත් වෙලා කටයුතු කරන භික්ෂුන් වහන්සේලා අතීතයේ වැඩ වාසය කරා. වර්තමානයේත් එවැනි භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා. පින්ඩපාතය පිළිබඳව එවැනි දූතාංග තියෙනවා පින්වත්නි. එවැනි දූතාංග සමාදන් වෙලා කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ඕනෑතරම් අරණ්‍ය සේනාසනවල අදටත් වාසය කරනවා. මම දන්නම භික්ෂුන් වහන්සේලා හැබැයි ඒ ඇත්තෝ කියා පාන්නේ නැහැ. මේ කියන හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය වංශිකයාගේ තියෙන තවත් ප්‍රබල ලක්ෂණයක්. ඒ තමයි කියාපාන්නේ නැතිකම. තමන් පිළිබඳ. තමන් පිළිබඳ මේ ඊතරීතර සන්තෝෂයෙන් වාසය කරනවා කියලා කියාපාන්නේ නැහැ. මම මේ වගේ දූතාංග සමාදන් වෙලා ඉන්නවා කියලා කියාපාන්නේ නැහැ. ඒ කියාපාන්නේ නැහැ අනිත් අයව පහත් කරන්නේ නැහැ. තමන් උසස් කොට සලකන්නේ නැහැ. ඔය ලක්ෂණය කවදාකවත් ආර්ය වංශිකෙක් තුල නැහැ. ඒකට හේතුවක් තියෙනවා භාවනා රාමතාවය ගැන කතා කරද්දි මම ඒක කියලා දෙනවා. ඇයි ඒකට හේතුව? අරිය වංශිකයෙක් තුල තමන්ව හුවා දක්වන අනුන්ව හෙලා දක්වන ගතිය නැත්තේ ඇයි? හොඳයි මේ පින්ඩපාත ගැන තියෙන දූතාංග පිළිබඳවත් අපි යමක් දැනගන්න ඕනේ. සමහර වෙලාවට පින්වත්නි ඒ මම කලින් සඳහන් කරපේ භික්ෂුන් වහන්සේ මම කවදාවත් දැකලා නැහැ වෙනත් භෝජනයක් වළඳනවා. මාත් එක්ක සමහර වෙලාවට දුර ධර්මචාරිකාවල එදිච්ච වෙලාවල් තියෙනවා. එහෙම එදිච්ච කීප අවස්ථාවකදීම වාහනයක ගමන් කරනකොට මේ වාහනේ නවත්තනවා. නවත්තලා තමන්ගේ පාත්‍රාව අරගෙන ගිහලා පිටපත කරගන්නවා. ඉතින් කවදාක්වත් මට මතක් කරලා නැහැ මම පින්ඩිපාතිකාංගය සමාදන් වෙලා තියෙනවා කියලා. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා මේ ස්වාමීන් වහන්සේ මෙවැනි දූතාංගයක ඉන්නවා කියලා. ඒකද අපි කවදාකවත් ඒකට බාධා කරන්න ගියේ නැහැ. ඇයි? වැඩි යහපත සඳහා පින්ඩපාතයෙන්ම යැපෙන භික්ෂුන් වහන්සේ නමක් කියලා අපි දැනගත්තොත්. ඒ භික්ෂුන් වහන්සේට අපි කවදාකවත් බාධා කරන්න හොඳ නැහැ. ගිහියත්වත් එහෙමයි. ඒකින්ද එවැනි වූ ප්‍රබල ප්‍රතිපත්ති වලට වැටිච්ච අය අදත් ඉන්නවා මම මොකක්ද එතකොට මේ කරන්නේ කියලා. Taman ඇති කරගන්න ඕනේ ප්‍රබල හැඟීමක් මම මොනවද මේ කරන්නේ මම කෑමට කොච්චර ලොල්ද? පින්ඩපාතේ කියන එක ගැන අපි දැනගන්න ඕනේ. හොඳට. මේ වැස්සේ රොන් අරගන්නවා වගේ තමයි භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ වඩින්නේ. මේ වැස්සේ මලක් නොතලා රොන් අරගන්නේ කොහොමද? මලටත් යහපතක් වෙනවා. මේ වැස්සටත් යහපතක් වෙනවා. කාටවත් හානියක් වෙන්න තියෙන්නේ. යම් කිසි වික්ෂුවක් පින්ඩපාතේ වඩිනකොට එක පිටයි පිළිගන්න එක තැනකින්. ඒ පිට පිළිගත්තා කියලා කෑම කන එක්කනට කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ තැනත්තන්ට මහා පිනක් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද පින්ඩපාතිකාංගයේ සමාදන් වෙලා සමහර භික්ෂුන් වහන්සේලා අනිත් එක. මේ පාත්‍රාවට ලැබෙන දේ විතරයි එතකොට. යමක් ඉල්ලලා ගන්නෙ නැහැ. තමන්ට පාසි යථා ලාභ යථා සාරුප්ප ඔක්කොම මෙතන තියෙනවා. බලන්න කලින් කියපු කාරණා ඔක්කොම තියෙනවා. ඒ පිළිබඳ ඇල්මක් නැහැ. හැබැයි තවත් පින්ඩපාතිකාංගේ වගේම පින්වත්නි මේ පින්ඩපාතයේ පිළිබඳව තියෙන තව එක දූතාංගයක් තියෙන ඒකට කියනවා පත්ත පින්ඩිකාංගය කියලා. මේ පත්ත පින්ඩිකාංගය සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නම කිසිම විටක තමන් මේ පාවිච්චි කරන පින්ඩපාතයට පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ දානේ වළඳන්න පාවිච්චි කරන්නේ නැහැ. පාත්‍රාව ඇරෙන්න වෙන කිසිම දෙයක්. මේ ඇත්ත සමහර ලාට දැකලා ඇති මේ වගේ ස්වාමීන් වහන්සේලා. ලැබෙන පළතුරක් තියෙනවා නම් ඒකත් දාගන්නේ පාත්‍රයට. සමහර විට අද කාලේ තියෙන යෝගට් එකක් වගේ හම්බුනොත් ඒකත් දාගන්නවා පාත්‍රයට. ඊළඟට රස කැවිල්ලක් හම්බුනොත් ඒකත් දාගන්නවා පාත්‍රයට. මේ ඔක්කොම පාත්‍රාවට දාගෙන ව්‍යංජන බත් ආදී හැම දෙයක්ම පාත්‍රාවට දාගෙන මොකද කරන්නේ? ඇයි මේ ආහාරය නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූතනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහය ඔන්න ආහාරයට හේතු මේ ශරීරේ පවත්ත ගන්න මේ ජීවිතේන්ද්‍රය පවත්ත ගන්න බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස නැති වේදනා දුරු කරගන්න එහෙනම් ඉතින් රහක් ඕනද උගුරෙන් පල්ලෙහාට යන කැම ටිකට මොකද වෙන්නේ කේල්ගිරියත් ඒ ගොඩේමයි. බත් ටිකත් ඒ ගොඩේමයි. ව්‍යංජනයත් ඒ ගොඩේමයි. ඉතින් කලින් ওই ටික මිශ්‍ර කරලා දාන්න පුළුවන් නම් පත්ත පින්ඩිකාංගික භික්ෂුව පාත්‍රය ඔක්කොම එකට දාගෙන මොකද කරන්නේ? එකට වළඳන්නේ මෝඩකමකට හිම නෙවෙයි. මේ විකාරයකටත් නෙවෙයි. අන්න අරිය වංශිකයා දන්නව පින්වත්නි හරිපන් ආංශිකයා මේ චීවරය ගැනත් දන්නවා, චීවර කෙත ගැනත් දන්නවා, චීවර සන්තෝෂය ගැනත් දන්නවා, චීවර දූතාංගය ගැනත් දන්නවා. පින්ඩපාතය ගැනත් දන්නවා, පින්ඩපාත කෙත ගැනත් දන්නවා. ඒ වගේම පින්ඩපාතික සන්තෝෂය ගැනත් දන්නවා, ඔය කියන දූතාංග ගැනත් දන්නවා. ඉතින් බලන්න ඔන්න ඔය දූතාංග සමාදන් වුණ පිණ්ඩපාතය සම පත්ත පිණ්ඩපාතාංගය සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ ගේ වළඳ කිරීම ඔන්න ඔය වගේ. මේවා අපි දැනගන්න ඕනේ ඇයි? අද මේ ඇත්ත හිතන්නේ දැන් අපි කලින් සඳහන් කළා ආර්යවංශ දේශනාව එහෙම නායුන ආරණ සේනාසනය වගේ සේනාසන වලින් විතරයි අපිට සම්පූර්ණ වශයෙන් දැනගන්න ලැබුණේ කියලා. මේ දේශනාව මිශ්‍රිත එකක්. මේකෙදි විනය කාරණා පිළිබඳ ගොඩාක් කරුණු පිළිවෙලට අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සියලු කරුණු පරිපූර්ණව වෙන් වෙන් වශයෙන් දේශනා කරපු දේශනාවන් අඩංගු පොත්පත් තියෙනවා කියලා මම කලිනුත් කිව්වා. මේ අත්තන්ට ඒවයින් ඒවා හොයාගන්න පුළුවන්. අපි අද වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේවට හේතු මොනවද කියලා. ඇයි මෙහෙම දේවල් කරන්නේ? එතකොට මේ මෙවැනි දූතාංග සමාදන් වෙලා කටයුතු කරන්නේ තමන්ගේ තියෙන උග්‍රම කෙලෙස් ධර්මයක් තමයි පින්නත් රස තෘෂ්ණාව කියලා කියන්නේ. රස තෘෂ්ණාවෙන් මුලාවටපත් වෙච්ච වංශයක් තමයි මේ සාමාන්‍ය වංශය. නේද? පෘථග්ජන වංශය. නමුත් ආර්ය වංශය එහෙම එකක් නෙවෙයි. ඒකෙන්ද දක්ෂව අනලස්ස මේ ආර්ය වංශික ප්‍රතිපදාවේ ඉන්න භික්ෂුව මේ දූතාංග ගැන කල්පනා කරනවා. එවැනි දූතාංග සමාදන් වෙනවා. සමාදන් වෙලා පින්වත්නි තමන් ආහාරය පාත්‍රයට විතරක් අරගෙන ඒ වේලට වළඳනවා. එච්චරයි. ඒ කොහොමද අර වගේ ඒ පිළිබඳ රසයක් ගැන හිතන්නේ නැතුව. රසයක් ගැන රසයේ මුලා වෙන්නේ නැතුව. රසයේ මුලා වෙීමේ ආදීනව දන්නවා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි ඉතින් එහෙම කරන්නේ? දැන් ඉන්නකොටම හිතනවා, කියනකොටම හිතනවා. මොන මොන වෙලාවද හොඳට රහට කෑවනම් ඉවරයි. කණ්ඩ තියෙන දේ නොකා ඉන්නේ මොකද අපේ මේ? කාපු පාර තමයි නේද බෝධිසත්වවරු ගෞතම බුදු පියාණන් වහන්සේ ගැන කල්පනා කරොත් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ නැත්තම් ගෞතම බුදු පියාණන් වහන්සේගේ බෝධි සම්භාරයේ සාරාංශකයේ කල්පලක්ෂයක් නියත විවරණ ගත්තට පස්සේ විතර සාරාංශකයේ කල්පලක්ෂයක් අපි වෙනුවෙන් පෙරුම්දම් පිරුවා මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ වලින් පස්සේ ඔය සාරාංශකයේ කල්පලක්ෂෙම අපි මොකද කරේ කෑවා ඕන් ලැජ්ජාව උපදින දේ නේද බෝධිසත්වරු ඇසිස් මස්ලේ දන් දෙමින් ගුණය පුරනකොට සාරාංශකේ කල්පලක්ෂය මොකද කරලා තියෙන්නේ? නේද? බල්ලෙක් වෙලත් කාලා, හරකෙක් වෙලත් තනකොළ කාලා නේද? ඈ හාරෙක් වෙලත් කාලා, මිනිස්සෙක් වෙලත් කාලා මොනවා හරි වෙලා කාලා කාලා කාලා කාලා. පුළුවන් තරම් කාලා. දැන් තව මදි. ඒ වරුද්දට ඉතින් තවත් කෑම කෑම කෑමම තමයි. නේද? ඉතින් හොඳට කල්පනා කරන්න ඕනේ අපි හැම මොහොතකම මොකක්ද මේ ජීවිතයේ කියලා කියන සීය උපද්දවා ගන්න. ඉතින් ඒක දැනගත්ත arya වංශිකයා arya වංශයේහි පිහිටන් දුමනා හින්දා මොකද කරේ? වැඩිපුරම කෙලෙස් දුරු කරගන්න මේ කෑම නවත්ත ගන්න කෑමෙන් අයින් වෙන්න මොකද කරේ? අන්න පත්තිපින්නිකාංගේ සමාදන් වුණා පින්නවා. මේක අනිවාර්ය කරපු එකක් නෙවෙයි. ඒක වැඩි යහපත සඳහා වැඩියෙන් වීරය කිරීම සඳහා ඊළඟට කලුපච්චා වර්තිකාංගය කියලා සඳහන් වෙන තවත් තියෙනවා භික්ෂුන් වහන්සේට තමන් ගන්න ආහාරය අකප වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඒ ඒක එක්තරා විනය තියෙන කාරණාවක්. ඒ තමයි වළඳ වළඳ ඉන්න භික්ෂුන් වහන්සේ නමකට. පින්වත්නි ඔතන තියෙනවා පිණ්ඩපාතයේ තියෙන කොටස් වර්ගයක් තමයි ඕදන කියලා කියන්නේ. කුම්මෝස කියලා කියන්නේ. ඊළඟට සත්තු කියලා කියන්නේ. ඕදන කියන්නේ බත්. සත්තු කියලා කියලා කියන්නේ අග්ගල වර්ග වගේ දේවල්. කුම්මෝස කියලා කියලා කියන්නේ පිට්ටු වගේ දේවල්. මච්චු කියලා කියලා කියන්නේ දියමස්. ඒ කියන්නේ මාළු. මාංශාං කියලා කියන්නේ මස් වර්ග. ඔන්න ඔය පස් වර්ගය තමයි මූලිකව තියෙන පිණ්ඩපාත පිණ්ඩපාතය කොටස් 15ක් තියෙනවා. මේ තියෙන කොටස් 15න් පළවෙනි පහ තමයි ওই පහ. එතකොට මේ පහෙන් පහ තමන්ගේ පාත්‍රාවට පළවෙනි වතාවට පිළි අරගෙන මේ මේ ඇත්තොත් මේවා දැනගෙන ඉන්න එකේ වටිනාකමක් තියෙනවා. වික්ෂුන් වහන්සේනම පාත්‍රයක වළඳනවා. ඔය කියන පහේ පහ පිළි අරගෙන දැන් පළවෙනි වතාවට පිළි අරන් දැන් වළඳ වළඳ ඉන්නකොට යම් කිසි දායකයෙක් ළඟට ගිහිල්ලා අත්පස ළඟට ගිහිල්ලා අත්පස කියලා කියන්නේ පිළිගන්නන්න පුළුවන් සීමාවට. ගිහිල්ලා නැවත ආරයක් බත් පිළි ගැන්නුවොත් යම් හේකින් වළඳ වළඳ ඉන්න භික්ෂුවට. ඒ භික්ෂුව ඒ බත් පිළිගන්නකොට අතින් ප්‍රතික්ෂේප කළොත් එතන ඉඳලායි භික්ෂුවට මේ ආහාරය වළඳන්න බෑ. ඒ ආහාරය භෝජනේ පවාරණය වෙනවා. ඒ ආසනෙන් ආයේ නැගිටලා ගිහිල්ලා වළඳන්න බෑ. ඉතින් මෙන්න මෙහෙම පවාරණය වෙන මේකෙදි පොඩ්ඩකට හරි අහුවේ කියලා සමහර භික්ෂුන් වහන්සේලා ඒ මොහොතේ නම් වළඳන්නේ ඒ ආසනෙන් නැගිටලා ගිහිල්ලා වෙනත් ආසනයක ඉඳන් වළඳන්න බෑ. එතකොට ආය දැන් දැන් මේක උදේට තමයි ගැටලුව වෙන්නේ. උදේ ආහාර වේලෙදි මේ ගැටලුව ආවොත් දැන් ඉඳගෙන වළඳන තාක් වළඳන්න පුළුවන්. නමුත් දවල් ආහාරයේදී ආය බත් වළඳන්න බෑ. එතකොට හැබැයි ගිලන් වෙච්ච වික්ෂුන් වහන්සේ නමකට නැත්නම් ගිලන් වෙච්ච කෙනෙක් ඉතුරු කරපු දෙයක් අන්න වළඳන්න පුළුවන් කියලා නීතියක් තියෙනවා. දැන් ඔය කලුපච්චා වත්තිකාංගයේ සමාදන් වෙච්ච වික්ෂුන් වහන්සේට අර වගේ පවාරණයක් වුණොත් වළඳන්නෙම නෑ. කිසිම දෙයක් ආයවන දන්නේ නැහැ. එතකොට සමහර ගිහියත්තු මේ භික්ෂු විනය දන්නවා. දන්නේ මොකද කරන්නේ? ඒ වගේ කරන්නේ නැහැ. ඒ වගේ නොකර ඉන්න කටයුතු කරනවා. ඉතින් ඊළඟට පින්නත්නි සාපදාන චාරිකාංගය කියලා තියෙනවා. ඒත් ඇල්ම නැති කරගන්න තියෙන තවත් දූතාංගයක් ওই පින්නපාත කරන භික්ෂුව වහන්සේට පින්ඩපාත කරන වික්ෂුන් වහන්සේට අදහසක් පහළ වෙන්න පුළුවන් දුප්පත් ගෙවල් වලට යන්න ඕනේ. මෙතෙන්ට යන්න ඕනේ අතෙන්ට විතරක් යනවා. මෙතෙන්ට යන්න ඕනේ අතෙන්ට යනවා. මෙතෙන්ට විතරක් යනවා කියලා ඒ ඒ තැන් වලට යන්න හිතෙන්න පුළුවන්. නමුත් ඒක සුදුසු නෑ. හැබැයි දූතාංගයක් වශයෙන් ඒක සමාදන් වුණොත් යම් විදිහකින් එයා ඒක කරන්නෙම නෑ. ඒ සමාදන් වෙලා ඉන්න කාලය තුල යම් ගෙයක් තියනවාද ඒ ගෙවල් අතහැරෙන්න පින්ඩපාතේ වඩින්නෙම නැහැ. ඒක දූතාංගයක් විදිහට ආරක්ෂා කරනවා. ඇයි? දුගී පැලත් මහා මන්දිරයත් කියන තැන් දෙක ගැනම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන දන්නව නේද? හැමදාම වැඩි කොතෙන්ද? විශාල දුප්පත්ම දුප්පත් තැන් වලට. සක්‍ර දෙවියෝ විතරක් රැවට්ටුවා එක දවසක්. ඒකට හරියට නිඳා කරා ඊට පස්සේ. ආය කවදාකවත් ඒවා කරන්න එපා දුප්පතෙකුට තිබ්බ අවස්ථාව පැහැරගත්තා කියලා. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුප්පත්ම තැන්වලට ගිහිල්ලා පින්ඩපාත කරගන්නකොට දෙවි කෙනෙකුටවත් මේ දානය පූජා කරන්න බැරි වෙන විදිහට කියනකොට සක්‍රදේවිය මොකද කරේ? දුප්පත් වේශයන් මවාගෙන දුගී කල්පතක වාසය කරලා ඒ දාන අවස්ථාව උදුරගත්තා. ඊළඟට තියෙන ඊළඟ තවත් දූතාංගයක් තියෙනවා පින්නත් විඳපාත පිළිබඳ. ඒකට කියනවා ඒකාසනිකාංගය කියලා. ඒ කියන්නේ හැමදාම දානේ වලදන්නේ එකම ආසනයක විතරයි. තැන් තැන් වල තැන් තැන් වලට වෙලා වලදන්නේ නැහැ. එක එක දවසට එක එක විදිහට වලදන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිණ්ඩපාත දූතකාංග තියෙන්නේ. ඒ වගේම සේනාසන දූතාංගයක් තියෙනවා. එක දූතාංගයක් තමයි ආරණ්‍ය කංගය කියලා කියන්නේ. ඒ භික්ෂුන් වහන්සේ අරණ්‍ය වල විතරයි වාසය කරන්න කියලා දූතාංගිකෙන් සමාදන් වෙනවා. එතකොට සාමාන්‍ය තැන් වල වාසය කරන්නෙම නැහැ. රුක්ක මූලිකංගය කියලා එකක් තියෙනවා. ඒ රුක්ක මූලිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ කවදාක්වත් ගස් මුල් වල ඇරෙන්න වෙන තැනක වාසය කරන්නේ නැහැ. අදත් එවැනි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊළඟට අග්ගෝකාසිකාංගය කියලා දූතාංගයක් තියෙනවා. ඒක ඊටත් වැඩිය එහාට මේ සෙනසුන අතහැරියම කෙනෙක්. ඒ කියන්නේ අභ්‍යවකාශයේ ඉන්නවා කියන එක. ඒ කියන්නේ රුක්ක මූලයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. එලි මහනේ, වැස්සේ, අවුවේ Tamanට ලැබෙන විදිහට වාසය කරනවා. සෝසානිකාංගය කියලා දෝතාංගයක් තියෙනවා. ඒ තමයි සොහොන්වල වාසය කරනවා. සොහොන කියලා කියන්නේ Tamanගේ මරණය හොඳට දැනන තැනක්. සාමාන්‍ය අයට වියෝපදන තැනක්. නමුත් ස්වාමීන් වහන්සේට විදර්ශනා වැඩෙන තැනක්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට යථා සම්පතිකාංගය කියලා දුකාංග දුකාංගයක් තියෙනවා. ඒ තමයි යථා සම්පතිකාංගය කියලා කියන්නේ පින්වත්නි ලැබෙන විදිහට තමන්ගේ සේනාසනය පාවිච්චි කරන දූතාංග. ඉතින් මෙන්න මේ ආකාරයට වික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ චීවරය ගැන දැනගන්න ඕනේ. චීවරය ලැබෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න ඕනේ. ඒ චීවරය චීවර සන්තෝෂය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම චීවරය පිළිබඳව දූතාංගයන් දැනගන්න ඕනේ. පින්ඩපාතය කුමක්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම පින්ඩපාත කෙත කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් සංඝයා වහන්සේට පින්ඩපාත කෙත වශයෙන් තියෙන දේවල් කෙටියෙන් මතක් කරොත් සංඝයා වහන්සේට ලැබෙන දාණය තියෙනවා. උද්දේශික වශයෙන් ලැබෙන දාණය තියෙනවා. ආමන්ත්‍රණය කරලා ලැබෙන නිමන්ත්‍රණ දාන කියලා තියෙනවා. සලාක වශයෙන් ලැබෙන සලාක දාන කියලා තියෙනවා. ඊළඟට දින 15කට විතර වතාවක් ලැබෙන පක්ඛිකං කියලා කියන දාණය තියෙනවා. ඊළඟට උපෝසත දවසේ හම්බෙන දාණය තියෙනවා. ඊට පහුවෙන්දා හම්බෙන පාටිපදිසං කියලා කියන දාණය තියෙනවා. ඊළඟට ආගන්තුක ස්වාමීන් වහන්සේලා ලැබෙන දාන ගමික ස්වාමීන් වහන්සේලා ලැබෙන ගමික බත්තම් කියලා සඳහන් කරන ගිලන් ස්වාමීන් වහන්සේලාට ගිලාන උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලාට මේ විදිහට ඒ පිණ්ඩපාතේ ලැබෙන කෙත් 15ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඔන්න භික්ෂුන් වහන්සේ දන්නවා පිණ්ඩපාතේ කියන්නේ මොකක්ද? පිණ්ඩපාතේට නොගත යුත්තේ කුමක්ද? කියලා ඒ විනය සඳහන් වෙලා තියෙන ආකාරයට පිණ්ඩපාතේ දැනගන්න ඕනේ. පින්ඩපාත කෙත දැනගන්න ඕනේ. පින්ඩපාත සන්තෝෂය දැනගන්න ඕනේ. ඊළඟ පින්ඩපාත දූතාංග දැනගන්න ඕනේ. සේනාසන කියලා කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඇඳ පුටු ආදී හැම දෙයක්ම පින්වත්නි සේනාසන වල වැටෙනවා. ඇඳ පුටු කොට්ට මෙට්ට විහාර ආදි වශයෙන් බොහෝ දේවල් සේනාසන වලට වැටෙනවා. එතකොට මේ සේනාසන ලබාගන්නේ අර කලින් සඳහන් කරා වගේ සංගතෝවා, ඝනතෝවා, මිත්තතෝවා, ඥාතිතෝවා අන්න ඒ විදිහට. එතකොට මේ සේනාසන ලබා ගන්න ආකාර 6ක්. ඊළඟට සේනාසන සන්තෝෂ 15ක් තියෙනවා. අර චීවර වලට විතරක් සන්තෝෂ 20ක් තියෙනවා. සේනාසන සහ පිටපාත වලට එකම ආකාරයට සන්තෝෂ 15ක් තියෙනවා. කලින් කිව්වා වගේ පරිභෝග කරනකොට ඊළඟට ඒ වෙන සේනාසනයක් කෙනෙකුට දෙනකොට සේනාසනයක් ගැන හිතනකොට පවා සේනාසනයක් හොයාගන්න යනකොට විතක්ක ගමන පටිලාභ පරිභෝග පටිග්ගහන මත්ත පටිග්ගහන ආදී වශයෙන් මේ සේනාසන පිළිබඳ සහ පින්ඩපාත පිළිබඳ දැනගත යුතු කාරණා තියෙනවා. ඒවා දැනගන්න ඕන. සේනාසන සන්තෝෂය පිළිබඳ. ඒ කරලා Tamanට ලැබෙන ආකාරයක සේනාසනයක වාසය කරන්න ඕනේ. එතකොට මේ විදිහට මේ තුන් ආකාරයෙන්ම දැනගත්ත වික්ෂුන් වහන්සේ පිළිබඳ පින්වත්නි සඳහන් කරන විශේෂම කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි මේ වික්ෂුන් වහන්සේ ගැන සඳහන් කරනවා මේ ආකාරයට ඊතරීතර චීවර සන්තුට්ඨියට පත්වෙච්ච වික්ෂුන් වහන්සේ කිසිම විතක තමන් මේ தത്വයට පත් වෙලා කටයුතු කරනවා කියලා තමන්ව හුවා දක්වන්නේ නැහැ කියන එක මම ඉස්සෙල්ලා මතක් කරා. මේ පිළිබඳ ආය මතක් කළ යුතුක් තියෙනවා. ඇයි? සිල් රකින්න සමහර අය පින්වත්නි සිල් නොරකින අය පිළිබඳව දැඩි පිළිකුලකට ලක් කරලා කටයුතු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ ආකාරයට යම් කිසි කෙනෙක් දූතාංග ආදී රකිමින් රකින්නවා නම් සන්තෝෂයෙන් සන්තෝෂ වෙනවා නම් මේ කියන ආකාරයේ ඊතර ඊතර සන්තෝෂයෙන් සන්තුෂ්ටියටපත් වෙන අය තමන්ගේ මේ තියෙන සන්තෝෂයෙන්ද අනිත් අයව හෙලා දැකීම කිසිම විදිහකින් අරියවංශිකයෙක් නම් කරන්නේ නැහැ. දැන් මේක මම නැවත නැවත මතක් කරන්ඩ ආය හේතුවක් වුණා. තම තමන්ගේ තියෙන নানা ප්‍රකාර දක්ෂකම් අරගෙන පින්නත් නේ සාමාන්‍ය මේ ලෝකේ කටයුතු කරන විටක මේ බෞද්ධ ජනතාව තුළ පවා සාමාන්‍ය මනුස්සයා තුළ වැඩියෙන්ම තියෙන දෙයක් තමයි තමන්ව හුවා දක්වන ගතිය. ඒ ගතිය ආර්යවංශ ප්‍රතිපදාවේ අංශු මාත්‍රයක්වත් නැහැ. තමන් හුවා දක්වනවා කියන්නේ මොකක්ද? මේ අයගේම වචනෙන් කියනවා නම් තමන් හොවා දක්වන එකට කිව්වේ පුරාජේරුව කියලා. හැම වෙලෙම කියන්නේ පුරාජේරු දුරවන ලොකුකම් කියනවා කියලා. අන්න ඒ පුරාජේරුකම් කවදාක්වත් arya වංශිකයෙක් කියන උසස් මානසිකත්වයක් තියෙන අය ළඟ නැහැ. ඇයි ඒ නැත්තේ? ඒ නැත්තේ මේ ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙන හින්දා. මේ ලෝකේ සත්පුද්ගල සංඥාවෙන් මේ ලෝකය ගැන හිතන්නේ නැති හින්දා හේතුඵල ධමයක් අනුවයි යමක් යමෙක් ළඟ ඇති වෙන්නේ මගේ ළඟ යම් දක්ෂතාවයක් ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ මං අතීතයේ ඒව පුරුදු කරපු හින්දා එහෙම නැතුව ඒක මට පුරාජයට දොඩවන්න දෙයක් නෙවෙයි ඒක මට අයිති දෙයක් නෙවෙයි කියලා දන්න හින්දා තවත් කෙනෙක් ළඟ අදක්ෂතාවයන් තියෙන්නේ ඒ ඇත්තෝ සංසාර ජීවිතේ ඒ දේවල් පිළිබඳ පුරුදු නොකරපු හින්දා